තවත් මේ ප්‍රශ්නයක් පංචකාම ආස්වාදයන් බලාපොරොත්තු වන බලාපොරොත්තු වෙන හරය නොලබා ගෙවි යන බව අත්දැකීමෙන් පෙනී ගියද එම ආස්වාදයන් නිසා මෙම දුක හටගන්නා අයුරු ඒ තරම් පැහැදිලිව වැටහි නොයන්නේ මන්ද කියලයි මේ අහන්නේ මේකෙදි දකින්න ඕන කාරණා තියෙනවා. ඒ ටික සිද්ධ වෙන්නේ බොජ්ජංග භාවනාව වැඩිමෙන්. ධර්මයේ දැක්ක ගමන් කාමාස්වාදියන්ගේ ස්වභාවයයි. ඒවා නිසා හටගන්න දුකයි. මේ අත්හැරලා යෑමයි එකපාර වෙන්නේ නැහැ. ඒකට හේතුකාරක හුඟක් තියෙනවා. තහම් මහලා තේරුම් ගත්තාම Taman දැනගන්නවා. මම හිතන්න ඕනේ මෙහෙමයි. කියන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ මෙහෙමයි. මේ විදිහට හිතුවොත් ලෝභයට හේතු වෙනවා. ද්වේෂයට මෝහයට හේතු වෙනවා. මෙහෙම කිව්වොත් කළොත් ලෝභයට ද්වේෂයට මෝහයට හේතු වෙනවා කියලා දකිනවා. ඒ වගේම ලෝභක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට හේතු වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් හිතුවොත් කිව්වොත් කළොත් කියලා වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැටහෙන සතිය. ඔකට කියනවා සතිය. ඕක දියුණු කරන්න ඕන. Taman හිතන කියන කරන හැම එකක් ගානෙම මේ කෙබඳු දෙයක්ද මේ හිතන්නේ. කියන්නේ කරන්නේ කෙබඳු දෙයක්ද කියලා. මනස සිහියෙන් හිතන්න කියන්න පටන් ගත්තාම ඔහුට තේරෙනවා මෙන්න මේවා නොහිතිය යුතු දේවල්. මේවා නොකිය යුතු දේවල්. මේවා නොකල යුතු දේවල්. මේ මේවා හිතන්න හොඳ දේවල්. කියන්න හොඳ කරන්න හොඳ දේවල්. අන්න ඒක සතියෙන් වැටහෙන්න පටන් ගන්නවා. සීනුවල ඉන්නේ එතකොට. අන්නේට අනුකූලව කටයුතු කරන මේක නිවන් අවබෝධය පූර්ණ වෙන්න අංගයක්. බොජ්ජංගයක්. ඕකට කියනවා සති සම්බොජ්ජංගේ. ඕක හොඳට වැඩෙන්න ඕන නිතරම. ඒකෙන් අහක් වෙලා ඉන්න හොඳ නැහැ. සතර සතිපට්ඨානිය වැඩිනවා කිව්වෙත් ඔය සති සම්බොජ්ජංගේ ඉන්නකොට. ඔය ගැඹුරුයි තෝරා ගන්න ඕනේ. ඉතින් හිතන හැටි කියන හැටි කරන හැටි කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. තමන්ට තේරෙන්න පටන් ගන්නවා මේවා හොඳයි මේවා නරකයි. මේවා නොකළ යුතු දේවල්. කෙටින් ඉස්සෙල්ලාම ගන්නවා නම් තමන්ට තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. දස අකුසල් කියන කොටසක් තියෙනවා. මෙන්න මේ ටික තමයි නොකළ යුතු දේවල්. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ අකුසල් 10 පළමුව දැනගන්නවා කරන්න හොඳ නැහැ කෙනෙක් ලවා කරවන්නත් හොඳ නැහැ ඒවා වර්ණා කරන්නත් හොඳ නැහැ ඒවට අනුබල දෙන්නත් හොඳ නැහැ ඒ හොඳ නැති ඒවා හැබැයි හොඳ නැති ඒවා 100% එකපාර බිඳින්න බෑ යම් තරමක් ඒ හොඳ නැති ඒවා අත්හරින්න පුළුවන්. අපි හැදිලා හිටපු යම් රාමුවක් තුල හිටියේ ඒවා හොඳ නෑ කියන රාමුව උඩ නෙමෙයි. ඒවා මොනවා කරලා හරි කමක් නෑ. මගේ බලවලා ගන්න ඕනේ. ඔහොම තැනක තමයි කාලය ගත කරන්නේ මුලින්. ආර්ය උනතෙන් පටන් තමයි ඒවා හැම කියලා බෑ. මගේ වාසියට මගේ ලාභයට මේවා කරන්න හොඳ නෑ කියලා අදහස එන්න පටන් ගන්නවා. එතකන් එහෙම ඉන්නේ මෙන්න මෙහෙම ප්‍රගුණතාවයක් ආවහම තේරුම් ගියහම සතියෙන් කළ යුතු මොකද්ද කියලා ඔහුට තේරෙනවා. ඒසා දකින්නවා මෙන්න මේ 10 කරන්න හොඳ නෑ. කරවන්නත් හොඳ නෑ. ඒකට අනුබල දෙන්නත් හොඳ නෑ. ඒවා වර්ණනා කරන්නත් හොඳ නෑ. හැබැයි හොඳ නැති වුණාට අර මුලින් හදාගත්ත රාමුව එකපාර සුද්ධ වෙන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ සමහර දේවල් බරපතල දේවල් නොවුනා පොඩි පොඩි දේවල් කරන්න වෙනවා. බොරු කියන්න හොඳ නෑ, කේලම් කියන්න හොඳ නෑ, පරස වචන කියන්න හොඳ නෑ, ප්‍රලාප කියන්න හොඳ නෑ ඒක දන්නවා. හැබැයි ඌට තේරෙනවා මේ බොරුවක් නොකිය වෙලදාමක් එහෙම කරන්න ගියොත් ඔක්කොම ඇත කටේ තියලා කනේ තියලා කරන්න බැරි දේවල් එනවා. මම මේ බලුව ගත්තේ මෙන්න මේ ගන්න. ඉතින් එහෙනම් මෙන්න මේක මේ ගන්නටවත් මම දෙන්න ඕනේ කියලා මේ හරියටම කියන්න ගියොත් එහෙම. අර බඩුව විකුණා ගන්නවත් බැරුව යනවා. එහෙම නැත්නම් Tamanට ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ බඩුව විකුණා ගන්නකොට අපි දකින්න නැති පැත්තක් තියෙනවා. ලෝකයා හූලන පැත්තකුත් තියෙනවා. මම මේක ගත්තේ රුපියල් 10ට. ඉතින් මේක රුපියල් 100කටවත් දෙන්න ඕනේ හැම කිව්ව මොකක් වෙයිද? නැන රුපියල් 40කටවත් දෙන්න ඕනේ කිව්ව. උකට හෙන ගහන්න වටිනවනේ අකෝ රුපියල් 10ට අරන් මේක 40ට විකුණනකොට. ඔහොම දේවලු කියන්න පුළුවන් ලෝකේ. හැබැයි එයා ගණන් හදලා බලනවා. විකුණන්න තිබ්බ පළියට 100ට 100ක් විකිනන්නේ කොයින්ද? සමහර වෙලාවට 150ක් උණු වෙලා අහගෙන දවසුත් එනවා. සමහර වෙලාවට කවුරු හරි දැනලා අඳුරන කෙනෙක් ආපුවාම හොඳට කතා කරලා එවෙන් කීපය කරගෙන ඕක ලියාගන්න පොතේ මම ලැබිච්ච ළඟ දෙන්නම් කියලාත් යනවා. ඒවා හරි හම් වෙන්නේ නැහැ කවදාවත්. ඒවර කොටසක් යනවා. සමහර ලෝකෙ මොනවා හරි ලොකු ප්‍රශ්නයක් වෙලා සමාජයේ හදිසි නීති ඇඳිරි නීති මේ වගේ ප්‍රශ්නවලින් අර ගෙනාවලු කුණු වෙලා යන්න සිද්ධ වෙනවා. ඒ වගේම යම් කිසි විදිහක ඒවා විකුණා ගන්න ස්ථාන වලට ගෙවන්න තියෙන ගාස්තු ඒ වගේම සේවක ගාස්තු පරිණාඩි මෙයා වලපුවාම අර හිතුව ගන්න සුළු ගානකට දීලා ඒවා කරන්න බැරුව යනවා මෙන්න මේ සියල්ලම බල්ලා හිටම් පොදු ලාභي සුළු ගන්නක් කියනවා නම් ඒකට හතරක් අල්ලා දින්න වෙන්න වෙලාවක් තියෙනවා හැබැයි මේක ලෝකයා දන්නේ නැහැ ඔන්න වගේ වෙලාවට ලෝකයාට ඒක නොකිය මේක ගත්ත මිලේ හැටියට මේ ගානට දීලා පාඩුවි කියන්න වෙනවා මං ගත රුපියල් 10ට 40ට නොදී පාළුවේ නොගියා. මේක ගත්ත මිලිය හැටියට ඔයගොල්ලෝ කරන්නේ කිව්වට තේරෙන්නේ නැහැ. ගත්ත මිලිය හැටියට මෙන්න මේ ගාන්ට විකුණු යන්න මේක පාළුවේ මට. අන්න එහෙම හරි කියන්න වෙනවා. ඉතින් ඒ වගේ දේවල් පුංචි පුංචි දේවල් කියන්න වෙනවා කියන්නේ එහෙම නැතුව එකපාරම නවත්තන්න බෑ. හැබැයි දන්නවා කොහොමත් මට අසාධාරණයක් වචනයක්වත් නොකියා. සම්පූර්ණ නිදහසේම ඉඳ තියෙනම් කොච්චර හොඳද? ඒ අදහස එනකොට එයා දෘෂ්ටියෙන් මිදෙනවා. මේක නරක නෑ කියන අදහසට එන්නේ. කොච්චර පුංචි වුණත් වරද වරදමයි. ඒක අත්හරින්න එක තමයි හොඳ. ඔය අදහස ආවනම් වරද වරද හැටියට දැකලා කරන්න ඒවා බරපතල ටිකක් කෙරෙන්නෙම නැතු යනවා. ඒ අවබෝධය යම් කෙනෙකුට ආවනම් සතර අපාගත වීමට හේතු වෙන තරම් බරපතල වරදක් කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒක බරපතලවම දකින්න නිසා. ඊට වඩා මෙහා තියෙන එකක් තමයි කෙරනෝ කෙරෙන්නේ. එඳා සෝවාන් වුණා කියලා සියලු පව් කෙරෙන්නේ නැති වෙන්නේ නැහැ. සියලු පව් නොකෙරෙන රහතන් වහන්සේගේ. අර වගේ සුළු දේවල් කෙරෙන්න පුළුවන් ඒකට වෙනවා ditta විපයුත්තයි. දෘෂ්ටියෙන් තොරයි. දෘෂ්ටි සම්පයුත්තේවා තියෙන්නේ පෘථජන අයට. ඉතින් මෙන්න මේ නිසා ක්‍රමක්‍රමී යනකොට ඒ අයට පේන්න පටන් ගන්නවා. මෙහෙම අසාධාරණයක් එකනම් මට ජීවත් වෙන්න ඕනේ නැහැ. කවදා හරි එන්න එන්න ඒ අදහසමයි එන්නේ. යම් තරමක් ඒ අධ්‍යවේදී අයින් කරගත්තොත් ඔව් දෘෂ්ටියෙන් තොරව හිටපු නිසා ඔහුගේ බලාපොරොත්තු එයා මිදීම නිසා ඒ මිදීම කොච්චර අගේද කියලා හිතන හිතවිල්ල පාසා නැගෙන්නේ ධර්මානුකූල පැත්තේ අදහසක්. එහෙනම් ඒ අදහස මහත් කුසලයක් වෙනවා. ඒ අධ්‍යයෙන් මිදිලා ගිය දාට ඔහු කවදාවත් ඒ කුසලයේ ජය ගන්න පැත්තට නැඹුරු කරලා අර තිබුණ දුක්ඛිත තත්ත්වයන්ගෙන් මිදිච්ච පරිසරයට පත් කළා හිටන් අධ්‍යයව හකස් කරනවා මිසක් කවදාවත් ඒකෙන් දුගතියට යවන්නේ නැහැ. එහෙනම් ඊළඟ අධ්‍යයවට ගියාට පස්සේ ආර්ථික ප්‍රශ්න නිරාකරණයි. ඒ මෙහෙම මිදිලා ගිහිලා තමයි ලෝකේ අවබෝධය පූර්ණ කරගෙන සම්පූර්ණ අත්හැරෙන මානසිකත්වයට එන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවත් තුළ එකපාර උත්සාහ කරන්න ඕනේ ඉස්සෙල්ලාම දකින්න වරද වරද හැටියට දකින්න. රාගයේ, දේශයේ, මෝහයේ කියන ඒවෙන් ලෝභ, දේශ, මෝහ වරදක් කියලා ඉස්සෙල්ලා දකින්න. ඊට පස්සේ දකින්න රාගය මර උගුලක් කියලා. රාගයේ පව් නෙමෙයි ලෝභයේ පව්. හැබැයි රාගය අවිද්‍යාව සහගතයි. මර උගුලක්. සසර ගමනට හේතු වෙනවා. රාගයෙන් මත් වුණොත් එහෙම යම් කිසි බුද්ධලේ අකුසල් පැතරල් නැඹුරු වෙනවා. නිදා රාගය හරි භයානක දෙයක් කියලා දකිනවා. දැක්කට පස්සේ හිතෙනවා මර උගුලකට කොට වුණොත් සිද්ධ වෙන්නේ මහා දුකකට වැටෙන්නේ මෙන්න මේක නුවණින් බලාගෙන පරිත්‍ථමපන්නව බලන්න පුරුදු වෙලා තියෙන දිගට බලන්න පුරුදු වෙන්න ඕනේ. පරිත්‍ථමපාදයෙන් දහම් අයින් හැටි දැනගන්න ඕනේ. ඊට අනුකූලව නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. රාග සහගත අදහසක් එනවනම් අරමුණක් එනකොට ඒකට රාග සහගතව හිතේ බැඳෙන ස්වභාවයක් එනවනම් මේක මට හරි ප්‍රිය මනාප හැටියට එන්නේ. Taman හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරි ආස්වාදයක් වශයෙන් එනවා. ඒක අත්හරින්න නෙමෙයි හිතෙන්නේ ඇසුරු කරන්න. මෙන්න මෙහෙම අදහසක් එනකොට ඔව් දැනගන්න ඕනේ. ධර්මානුකූලව ඒ පිළිබඳ හිතන්න. කොහොමද ධර්මානුකූලව හිතන්නේ? මේ හරි වටිනා දෙයක් වාගේ වැටහුනොත් මේ රාගය මේකට කියනවා. ඒ වැටහීම ආවි අපි නිගමනය කරනවා. විද්‍යාවේ නිගමනයක්ද මට ආවේ අවිද්‍යාවේ නිගමනයක්ද? රාගය හොඳයි කියලා ආවනම් ඒක විද්‍යාවේ නිගමනයක් වෙන්නේ නැහැ මුලින් බලහලා න්‍යාය ධර්මයේ ගැන අහලා තේරුම් අරන් තියනවා ක්‍රමයකින්. මොකක්ද මේ ක්‍රමේ? රාගය හොඳයි කියලා නිගමනයක් කරා නම් ඒක අවිද්‍යාවේ නිගමනයක් කියලා බණ අහලා අහලා තියෙනවා. කොහොමද ඒක අවිද්‍යාවේ නිගමනයක් කියලා ඔප්පු කරන්නේ? රාගය හොඳයි කියලා අදහසක් ආව නම් මොනවද රාගය? රූප රාගය, ශබ්ද රාගය, ගන්ධ රාගය, රස රාගය, පොට්ටබ්බ රාගය මේ පංච රාගයන් නැත්නම් කාමීට හේතුකාරකෙන දේවල්. ඇසුරු කරන එක හොඳයිනේ කොච්චර ප්‍රියමනාපද සුවදායකද කියලා අදහස එනවනම් ඒ අදහස නිසා සුවේ ජය ගන්නවා නම් ආදීනව පරාජය නම් තවම ඔහු ඉන්නේ අවිද්‍යාව වැඩි පැත්තේ. ඒ නිසා ඔහු විද්‍යාව පැත්තට නැඹුරු කරලා අවිද්‍යාවෙන් අනිත් පැත්තට හරවන්න ඕනේ. හරවන්නේ මොකද කරන්න ඕනේ? යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති කිව බුද්ධ දේශනාව අනුගමනය කරන්න ඕනේ. එහෙනම් කොහොමද ඒ කරන්නේ? මේ මනවලන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ඔය ආදි වශයෙන් දකිනවා. ඉතින් රාගයේ බලවත් කොටසක් අයින් කරගන්න බැරි කොටසක් හිතට එනවනම් මට මෙහෙම රූපයක් දකින්නට මෙන්න මෙහෙම රාග අදහසක් එනවා. තමන්ම හිතලා බලනවා. ඒක දැක දැක ඉන්න විතරක්දී රාගේ ඉතිහාය ගියේ එකක්ද? කල්පනා කරලා බලනවා දැකීමෙන් සෑහෙන්න පුළුවන් මට මේකද්ද එච්චර තියෙන්නේ ඉතිහාය යන්නේ නැද්ද? දැක්කහම ඇසුරට යන්න හිතෙනවද? කතා බහ කරන්න හිතෙනවද? ඊට පස්සේ අපි තමු ඉත්‍රි පුරුෂ සම්බන්ධයක් ගැන කතාවක් මේ යන්නේ කියලා. කාම රාගයේ බලවත් පැත්තට තරුණ කාලේදී හිතක් ඇදෙනවා නම් එහෙම. හැඩට වැඩට දැක්ක තමන්ට විරුද්ධ පාක්ෂිකයා. විරුද්ධ පාක්ෂිකයන් විරුද්ධ කාර්යය නෙමෙයි. ඉත්‍රි නම් පුරුෂේ පුරුෂේ නම් ඉත්‍රියේ කාදී වශයෙන්. ප්‍රියමනාප ස්වභාවයකුත් තියෙනවා. දැක්කහම හරි ලස්සනයිනේ බලන්න හිතෙනවා. දැන් හිතලා බලනවා මේ මොකද්ද මේ හිතෙන්නේ? මේ රූපකාමීනි. දැන් මේක ඉන්න නවතිනවද මගේ අදහස? තමන්ම හිතලා බලනවා. නවතින්නේ නැහැ. බලාපොරොත්තු තව එහාට යනවා. මොකක් කරද? කියන කතාවත් අහින්න හිතෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරන ස්ත්‍රියට පුරුෂ කටහඬ තරම් පුරුෂයාට ස්ත්‍රී කටහඬ තරම් තවත් වරින් නෑ ලෝකෙ ඇදෙන එකක් නෑ කිය. ඒ ස්වභාවයක් තියෙන ලෝක සත්‍යයගේ. ඒ නිසා තමයි කටහඬ අහන්න හිතෙන්නේ. එතකොට දෙකක් ආව ආසාව. මොකද්ද? රූපකාමීතාව, සද්දකාමීතාව. ඉතින් එහාට එහාට යන්න යන්න අවස්ථාවක් නැත්නම් ලං වෙලා කතා කරන්න ඉමින් දැන්න. ඔහොමත් එනවා. ගන්ධකාමියත් ආවා. ඉතින් රස කියන ඒවා කනබොනේ රහ විතරක් නෙමෙයි. විවිධ ක්‍රියාකාරීත්වයන් භුක්ති විඳිනවා රස කොරසට වැටෙන්නේ. රසකාමියත් එනවා. ඒ භුක්තිය ලබන්නා වූ ස්පර්ශය කරන ස්පර්ශකාමියත් එනවා. එන එහෙකින් පටන් ගත්තාම පංචකාමීටම ගොදුරු වෙන જાතිය අදහසක් එනවා. ඒක ආස්වාද නිසා ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති නිසා සත්‍යය ඒ පැත්තට නැඹුරු වෙනවා. එතකොට ඔහුට ආව නිගමනය මොකද්ද? ආස්වාදීනේ හොඳ ප්‍රතිඵලයේ ආස්වාදය කියලා අරමුණ ඇසුරු කිරීමයි. ඔව් ඉන් එහාට යවන්න බෑ ආස්වාදී වැදිලා. මෙන්න මේ අදහස එනකොට ඔහු දැනගන්නවා විද්‍යාවේ අදහස නෙමෙයි මේ. අවිද්‍යාවේ අදහස කියනවා. ඇයි එහෙම කියන්නේ? මේකේ බැඳුනහම ඇති වෙන දෙයක් තියෙනවා. හිතෙන් කයෙන් වචනෙන් ඒ දේ ලබා ගැනීමට ඒ භුක්තිය ලබා ගැනීමට හිතන්න හිතෙනවා කියන්න හිතෙනවා කරන්න හිතෙනවා මෙන්න මේක තමයි අවිද්‍යාවෙන් දුන නිගමනේ අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒ සංඛාර මොනවාද? මොන જાති සංඛාර? කාම සංඛාරනේ. ඒ සංඛාරයේ මොකද්ද? කාමයට ඇදිලා ගියේ කාම බලාපොරොත්තුෙන් හටගත් එක. සංඛාර පත්‍ය විඥානං ඕවා හිතන්න ගියාම කියන්න කරන්න ගියාම මේ පැත්තට නැඹුරු වෙලා ඒ જાතියෙම හිත බලවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගතහිත නැඹුරු කරන්න හිතෙන්නේ කාමීටමයි. කාම අදහස් වලටමයි. එහෙනම් කාමීට අනුකූල වන්නා නාම රූප පහළිනා විඥානයේ කාමුක නිසා. එතකොට මොකද වෙන්නේ? ඇස කන දිවනාසයේ ශාරීරිය කියන මේ ඉන්ද්‍රියන්ට. ඉන්ද්‍රියන් හැටියට නිශ්චලව තියන්න බෑ. ඒ කාම අදහසට යොමු කරලා ආයතන බාටපත් කරනවා. එතන කාම සලායතන වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇහැට රූප, කන්ට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ. එනකොට අන්නේ කාම ස්පර්ශ ලැබෙනවා ඇහැට ඉන්ද්‍රියන්ට. සලායතන පත්‍යා පස්සෝ කියන સિદ્ધාන්තයේ සිද්ධ වුණා. එතකොට හරි වින්දනයක් එනවා. මොකද්ද? ආස්වාද සහගත කාම වින්දනයක්. පසවත්‍යා වේදනා ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒ වින්දනය ආපුහාම Tamanට ප්‍රඥාවට නෙමෙයි මේ ලබා දුන්නේ පෝර අවිද්‍යාවේ වැඩපිළිවෙලට ආස්වාද පස්සේ දුවන්න. දැන් මොකද වෙන්නේ? ඒ කාම වින්දනය නිසා තණ්හාවක් කියලා තන ඇලෙනවා. ඒතොර ඒකේ බැඳෙනවා. තණ්හාපත්‍ය උපාදාන මිදෙන්න බෑ කාමයන්ගෙන්. නිසා හටගන්න බව මොකද්ද? කාමුක බව. ඒකෙන් හටගන්නේ මොකද්ද? භවපත්‍යා ජාති කියලා කාම ජාතිකේ. කාමීට හේතුකාරක වෙන ඇසක් කනක් දිවන් නාසය ශරීරයක් මන පිහිටනවා. එහෙනම් කවදාවත් සසරෙන් මිදෙන්න බෑ. කාමියෝ ආස්වාද ජනකයි දාලා යන්න බෑ. සසර ගමන කාම ලෝකයේ පැවැත්මට හේතු වෙනවා. එහෙනම් පැවැත්ම ඒවා විඳින්නේ මොනවැන්ද? ඇසක් ඕනේ, කනක් ඕනේ, නාසයක් ඕනේ, දිවක් ඕනේ, කයක් ඕනේ. ওই ටික ඇසුරු කරන මනක් හැදෙන්න ඕනේ. ওই ටික අවශ්‍ය වෙනවා මොකටද දාලා ආස්වාදී විඳ ගන්න. එහෙනම් ওই ටිකෙන් හැදෙන එක තමයි ආයි ජාතිය. මොකද හැදුනේ කාම භවයේ නිසා භවපත්‍යා ජාති කියන સિદ્ધාන්තය ක්‍රියාත්මක වෙලා මේකයි අවසානයේදී නවතින්නේ නැහැ. ඊළඟ ජාතියට මුල පිරුවා. ආයි කාම ජාති ටික ලැබුවා. ලැබු ලැබු ජාතියක් ඇත්නම් කාම ආස්වාද බලාපොරොත්තුෙන් හදාගත්තට ඒ හැදිච්ච જાති වල ආදීනව වෙනම අපි දකිනවා. ඒ හැදුන જાතියක් හැදුන මොහොතේ වටම් පෝෂණය වෙන්න ඕනේ. මව් ගැවට ඇවිදලා කාම ජාතිකයක වශයෙන් කලල රූපයක් පටන් ගත්ත තැන් පටන් මව් කන බොන ආහාරයෙන් එක පෝෂණය වෙන්න ඕන ලොකු වෙන්න ඕන හැදෙන්න ඕන. ඒතකොට තමයි ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් කියන මේ ඉන්ද්‍රිය පහක් හැදෙන්නේ මව්ගේ බඩ ඇතුලේ. ඊට පස්සේ බිහි වුණා. නවතින්නේ හැදීම තව වර්ධනය වෙන්න තරුණ වයසට එනකම්. ආහාරයෙන් පෝෂණය කරන්න ඕනේ. දුන්නේ නැත්නම් බඩගිනි. නැත්නම් මැරලා යනවා. බඩගින්නේ මැරෙන්න බෑ මොනවා හරි කන්න වෙනවා අන්තිමට. හැදිලා තියෙන ඉන්ද්‍රියන්ගේ හැටි එහෙමයි. හැම වෙලෙම බඩසයින් පෙලෙනවා. පිපාසයෙන් පෙලෙනවා. ඒ හැදිච්ච කය ලෝකේ ලෙඩට ගෝචර වෙන එකක්. විවිධ ලෙඩ රෝගයන්ට පාත්‍ර වෙන එකක්. ඒව හැදෙනවා. විවිධ විස බීජයන්ට ගොදුරු වෙන එකක්. ඒවට ගොදුරු වෙනවා. ඒ වාගේම නොයේ කාකාරී වන්නා වූ හදිසි අනතුරු වලට ගෝචර වෙන එකක්. බොහොම ආරස්සාවෙන් වුණා බේරගන්න. ඒ ඔක්කොම කරගෙන බේර බේර හිටියත් විවිධාකාර කම්කටොළු නිന്ദා පහසවල ගෝචර වෙන්න සිද්ධ වෙනවා. කොච්චර බේරාගෙන හිටියත් නිന്ദා පහස වලින් බේරෙන්න බෑ. ඒ වාගේ මේක තරඟ කරලා රැකලා ඕනේ මේක හදන්න දැන් ගෙනියන්න රැන්නම් බෑ. මොකද ලෝකේ සම්පත් හිඟ නිසා ආසාවන්ට පොරකන ලෝක සත්‍යයත් එක්ක තරඟ කරන්න පොරකන්න සිද්ධ වෙනවා. මොකද මේකයි පෝෂණය කරගෙන පවත්වන්නේ ඊට පස්සේ එකකින්ම නවතින්නේ නැහැ. මේක සීතලට පෙලෙනවා. උෂ්ණයෙන් පෙලෙනවා. සාපි පාසාවෙන් පෙලෙනවා. සුද්‍ර ජීවීන්ගෙන් පෙලෙනවා. නුයි කාකාරයෙන් පෙලෙන්න පටන් ගන්නකොට ඔයාලට ප්‍රතිචාර දක්වන්න ඕනේ. කොච්චර වෙහෙසයි කියලා මහන්සියි කියලා බලන්න බෑ. නිදිමත එනවා. එදා නිදිමත නිසා පෙලෙන්න පටන් ගන්නවා. හැබැයි මොනවා හරි තියාගෙන තනියෙන් ගියා ගන්න බෑ නිින්ද කියලා පස්සේ ඒක හොරකම් කරනවා තව එකේ. දැන් මොකද වෙන්නේ? කොයි හරි කාටවත් හොරකම් කරන්න බැරි තැනක මුල්ලක් හදාගෙන ගියක් හදාගෙන කාමරයක් හදාගෙන දොර වහගෙන ඒක ඇතුළේ ලවණ බුදියා ගන්න. අර බඩු ඔක්කොම ඇතුළේ දාගෙන. ඔය ආදී වශයෙන් විවිධාකාර කම්කටොළු වලට වාජනය වෙවි. හැදි හැදි තමයි මේ ඉන්ද්‍රියන් ටික ලොකු කරගන්නේ. මොකටද බලාපොරොත්තුවක් ඇති කරගත්තා කාම ආස්වාදයක් විඳින්න. ඒකට තැන දුන්න අවිද්‍යාවෙන්. විද්‍යාවෙන් තැනක් දීලා දුක් විඳින්න ඕනේ. වැඩක් නැති හිස් දෙයකට. තමන්ම හදාගත්ත අසහනිය නිසා කාම ආස්වාදයන්ගෙන් ඉන්ද්‍රියම් පෙළෙනවා. පෙළෙනකොට හරි අමාරුයි. එවන් ඉන්ද්‍රියන් තමන්මයි හදාගත්තේ අසහනියට පත් වෙච්ච මනසින්. ඒ අසහනකාරී මානසිකත්වයේ පෙළෙන ඉන්ද්‍රියම් පද්ධතිය තමයි අසකන දිවනාසී ශාරීරිය කියලා ලබා දෙන්නේ. ඒ පෙළෙන නිසා තමයි ඒකට සැනසුමක් වෙන්නේ අවශ්‍ය පුංචි ප්‍රතිකාරමයක් දෙනකොට. අපි හිතා ගන්නවා ඒක ලෝකේ සැපක් කියලා. ඒ පෙළෙන එක පූර්ණ නම් එහෙම ඔහුට නැවතත් ඒකෙන් සැප විඳින්න බෑ. අධික සීතලක් ආවොත් උස්නේ සැප හොයනවා. ඒකයි හැටි. අධික හීතල ගොදුරුනොත් උස්නේ හිග වුණාම කොහේ හරි ගිනි තපින දෙන ගිහලා රස්නේ කොහෙද්දක් පොරවගෙන උස්නේ හරි තනීපයි දැන් නම් කියන. අධික උස්නේට ගොලොත් ගොදුරු වෙනවා. ප්‍රමාණ ඉක්මා උස්න වෙනවා. සීතල හොයාගෙන යනවා. හරි හේවණයි හරි හීතලයි කියනවා. ඒක සුවයි කියනවා. විවිධ කාමයන්ගෙන් රත් වෙනවා. ඒකන පුංචි උපක්‍රමයක් කරනකොට හරිසුවයි කියනවා. එහෙනම් මේ කාමසුව කියන්නේ අසහනකාරී මානසිකත්වයකින් ගොඩනගාගත ඌනතාවයක්. ඒකේ తాවකාලික ප්‍රතිකර්මදී తాවකාලික පූර්ණ කරනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ සුවයක් දැනෙනවා. උෂ්ණයේදී සීතල සුව වුණා මිසක් අධික සීතලයේ ඉන්නකොට නම් සීතල දුකක්. ඒ වගේම සීතලේදී උෂ්ණසුව වුණා මිසක් උෂ්ණ වේලාවට උෂ්ණේ දුකක් බඩගින්නේ බඩසයින් පිළිපිලි ඉන්න වේලාවට ආහාර ප්‍රියයි බඩ පිරුණාට පස්සේ ආහාර ප්‍රිය නැහැ අධික පිපාසයේ වතුර ප්‍රියයි. ඔය වෙලාවේදී කවස්තාවක් දැනගන්න කරුණක් තිබුණා එක්තරා මිනිස්සේ එයා මේ දරවීම කපලා ජීවත් වෙන්නේ යම් කිසි අසනීපයක් හැදිලා පොඩි ඔපරේෂණයක් කරන්න රෝහලකට එක ගියා හැබැයි පැය 48ක් යනකම් වතුර දෙන්න එපායි කියලායි නියෝග කළේ වෛද්‍යවරු අධික වතුර 35 කෙනකොට අඳුරන නර්ස් නෝලා කෙනෙක් ඉඳලා කතා කරලා කියනවා අනේ නෝනා මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්න. පණී වෙලා ගියාම දර ලොරියක් ගෙදෙට ගෙනත් දෙන්න. දැන් වතුර වීදුරුවක අවශ්‍යතාවය කොච්චරද? මේ පිපාසයේ හැටි. ඒ ඇති වෙන පිපාසය වළක්වා ගන්න බෑ. ඒ තරම් දාහයක්. දැන් ඒ වෙලාවේදී කොහොම හරි වතුර බොන්න ඕනේ 1000 තරම කොච්චරද? හැබැයි වතුර වීදුරුවයි දෙකයි බිවේ. ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් මෙන්න මේයි කොච්චර පිළිනවද? සුළු දෙයක් නැතුව විශාල පිළීමකටපත් වෙනවා. ඒක දරන්න බැරි දුකක් වෙනවා. අපිම හැදි කරගත්ත ඌනතාවයක් ඇති කරගත්තා. ඌනතාවයට අනුකූලව නාම රූපයක් පහළ කරගත්තා. මොකද විඥානයේ හීන જાතිය එකක්. කාම විඥානයේ හීනයි. ඒ හීන જાතිය නිසා දුක් විඳින්න හේතු වෙන්නා වූ නාම රූපයක් එකකින් පහල කරන්නේ මේ ධර්මයේ ධර්මයේම අහලා තේරුම් ගත්තාම දකිනවා එහෙනම් දුකක් ඇති කරන කරදරයක් ඇති කරන අසාර වන්නා වූ ආස්වාදයේ මුලා කරන්නේ විද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන් මෙන්න මේ නිසායි කියන්නේ ඒ අදහස් එන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර පහල වෙලා කිය. මෙන්න මෙහෙම දකිනකොට මේ මායා ආස්වාදයට හැවටිලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර පහල කරන එක නේද මම මේ කරන්නේ කියලා Tamanට තේරෙන්න පටන් ගන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා. එහෙනම් මොනවද අවිද්‍යාවේ සංඛාර? මොනවද විද්‍යාවෙන් කරන්න තියෙන්නේ? ඔය කාරණේ වැටහෙන්න පටන් ගන්නවා. අන්න අවිද්‍යාවේ සංඛාර තේරුම් ගත්තාම දකිනවා මේවට තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. ඒ හිතන කියන කරන වැඩ රාග සහගත නම්, ද්වේෂ සහගත නම්, මෝහ සහගත නම්. ඒව තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා. ඒතර හටගන්නේ හිත මොකද්ද? සංඛාර පුණ්‍ය වේද, විඥාන පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද, විඥාන අපුණ්‍ය වේ. සංඛාර ආනින්ජාපි වේද, විඥාන ආනින්ජාපි වේ. මේ බුද්ධාම වෙනස් කරන්න කාටවත් බෑ සිද්ධාන්තයක්. එහෙනම් සංස්කාර රාගන එහෙනම් හිතන්නේ කියන්නේ කරන්නේ රාගයට අනුව නම් ද්වේෂයට අනුව නම් හිතත් ඊට අනුකූලව රාග හිතක් හෝ ද්වේෂ හිතක් වෙනවා අන්න විඥාන හැදෙන හැටි ඉතින් ඒතර අපි දකිනවා මේ ප්‍රියමනාප සංඛාරයක් එනකොට ප්‍රියමනාප නිසා හිතන්න කියන්න කරන්න හිතෙන්නේ අන්නේ ප්‍රියමනාපී ගැන ওই විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ දැන් මේට අනුකූල වන්නා වූ ලෝභ දේශ මොහනං ආවි අවිද්‍යාව පත්‍ය සංකාරණේ වට මේ ඉන්නේ එතකොට මට හටගන්නේ සංකාරපත්‍ය විඥානං කියලා රාග හිතක්, ద్వේෂ හිතක්, මෝහ හිතක් නේ. ඒක අවිද්‍යාවින්නේ ගොඩ නැගින්නේ. ඇයි මං අවිද්‍යාවට තැන දෙන්නේ? ඇයි මං එහෙම හිතන්නේ පෙළඹෙන්නේ? තමන්ම හිතන්න ඕනේ. වැඩේ වරද්දගන්නේ කවුරුවත් නෙමෙයි මමමනේ. අවිද්‍යාවට තැන දීලා. අවිද්‍යාවේ නිගමනයේ තැන දීලා අන්න දකින්න පුරුදු වෙනවා. ඉතින්ලා බනහලා තේරුම් ගත්තට පස්සේ තමන් හැසිරෙන්න ඕනේ ප්‍රායෝගිකව මේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒතකොට දකින්නවා මේ ලෝභහිත, ద్వේසහිත, මෝහහිත හට ගන්නවා නම් මෙන්න මේ සංකාර ප්‍රත්‍යයෙන් අන්නේ ලෝභ, දේශ, මෝහ හිත හට ගන්න එක නතර කරන්න ඕනේ. ඒතර වැඩින්නේ චිත්තානුපස්සනාව. සරාග චිත්තං වා සරාග චිත්තං චේති පජානාති. විතරාග චිත්තං වා විතරාග චිත්තං චේති පජානාති. සදෝස චිත්තං වා සදෝස චිත්තං චේති පජානාති. වීත දෝෂ චිත්තං වා වීත දෝෂ චිත්තං චේති පජානාති සමෝහ චිත්තං වා සමෝහ චිත්තං චේති පජානාති වීත මොහ චිත්තං වා වීත මොහ චිත්තං චේති පජානාති මේ විදිහට පෙන්වන්නේ මොනවද මෙන්න චිත්තානුපස්සනාවෙන් හිත හැදෙන හැටි දැනගන්න ඕනේ රාග සංකාර නිසා රාග විඥාන ද්වේෂ සංකාර නිසා ද්වේෂ විඥාන මෝහ සංකාර නිසා මෝහ විඥාන එන රාග සංකාර නැත්නම් රාග විඥාන ඊතර නැහැ විතර රාගයි ද්වේෂ විඥාන වලට හේතු නැත්නම් ඇසුරු කලේ නැත්නම් විිත දෝෂී වෙනවා. මෝහ සහගත විඥානෙට හේතුන සංඛාර ඇසුරු කලේ නැත්නම් ඒ ආහාර නැත්නම් ඒ විඥාන පහළ වෙන්න බෑ. ඒවා නිරෝධ වෙනවා. විිත මෝහී වෙනවා. එන විිත රාගී, විිත දෝෂී, විිත මෝහී මානසිකත්වයක් ඇත්නම් ඒක ආර්ය මාර්ගයට ගැලපෙනවා. ආර්ය ධර්මයේ පූර්ණ වෙනවා. දැන් මේක කාටවත් කරන්න බෑ. තමන්ම ප්‍රායෝගිකව පුහුණු කරලා ප්‍රගුණ කරන්න ඕන එකක්. දැනගෙන. නොදැන නිවන් දකින්න බෑ දැනගෙන නිවන් දකින්න කියන්නේ ඕකයි. ওই ටිකයි දැනගන්න ඕනේ. කාගින්වත් මං සෝවාන්ද සකු르දාගාමිද කියලා අහලා මේක හරියන්නේ නැහැ. දකින්න ක්‍රමය ඕකයි. දැන් මෙන්න මේ ක්‍රමයට දකින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට චිත්තානුපස්සනාව වැඩින්නේත් ඔහොමයි. වේදනානුපස්සනාවත් උතන වැඩිනා මොකෙන්ද? යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපයිමි තණ්හා උපදින්නේ කොහෙද? ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ. මෙන්න මේ ප්‍රිය මధుර ස්වභාවයේ ප්‍රිය වින්දනයේ නිසා ඉන්නේ. සුඛාස්වාදී වේදනාව. එහෙනම් මේ වේදනාව නම් හොඳ එකක් නෙමෙයි. මේක හරි භයානකයි. මේ රාගසහගත වේදනාව. වින්දනය. මේක මේක දූෂ්‍යයි නේ මේක ද්වේෂසහගතයි නේ. පලිගන්න හිතෙන එකක් නේ. කොච්චර ප්‍රිය කරත් පලිගන්න යන්න හොඳ නැහැ. අයින් කරන්න ඕනේ. අන යම් ලෝකේ පිය රූපං සාත රූපං. ලෝකේ යම ප්‍රියද මధుරද? දැන් මොනවද ප්‍රිය මොනවද මధుර? මට ගැහුවා මං ඔකල ගහනවා. ආසයි ප්‍රියයි. මට වැන්න මාත් ඔකල වයින්නවා. මට නිඳා කළා මාත් ඔකල නිඳා කරනවා. එහෙම ඒවා දැක්කනම් ඒවා කරන්න ප්‍රිය වෙනවා. පංචකාමයේ මధుරයි. ද්වේෂය කටයුතු කරන්න ප්‍රියයි. නෑ යම ප්‍රියද මధుරද ඔන්නේ තණ්හාව ඔය මුල් කරගෙන හට ගන්නවා. දැන් මේ ක්‍රමවේදයේ දකින්න ඕනේ. ඒතර ඔහු වේදනාවට පස්සනාවත් වළනවා. එහෙනම් ඒකේ දකින්නට ඔහු මොකද කරන්නේ? කයින් කටේත්තක් අත්හරින්න ඕනේ. කළ යුතු පැත්තක් කරන්න ඕනේ. මොනවද? රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන හිතිවිලි මුල් කරගෙන කියන කරන යමක් ඇත්නම් ඒක අත්හරින්න ඕනේ මනසිහියෙන්. රාගක්ෂේද, දේශක්ෂේද, මෝහක්ෂේද හේතුන යමක් ඇද්ද? එවන්දු දේවල් කියන්න ඕනේ, කරන්න ඕනේ, හිතන්න ඕනේ මනසිහින ඕනි. එහෙනම් ওই ටික කරනකොට වැඩෙන්නේ කායානුපස්සනාව. එහෙනම් උතන දැන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වැඩෙනකොට කාම ඡන්දය කියන්නේ මේකනේ ව්‍යාපාදී කියන්නේ මේකනේ කියලා වැටහෙනවා. තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විතිකිච්ඡා කියන්නේ මේවානේ කියලා වැටහෙන්න පටන් ගන්නකොට ඔය ලෝක ධර්මතාවී ස්වභාවී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහෙනකොට ධම්මානුපස්සනාව වැඩෙනවා. එන සතර සතිපට්ඨානයයි වැඩෙන්නේ. එහෙනම් ඒක තමයි නිවන් මඟ. බුදුරන් වහන්සේ දේශනා කළේ කාගින්වත් අහහා ඉඳලා බෑ තමන් ප්‍රායෝගිකව මේක ප්‍රගුණ කරන්න යන බණ අහලා තේරුම් අරන්. එතකොට මාගේ වැඩෙනවා සතර සතිපට්ඨානය වැඩෙනවා. මෙන්න මේ වැඩිගෙන යනකොට දකින්න පටන් ගන්නවා. Tamanට හැඟවිච්ච දෙයක්. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී. පෙර නොඇසූ විරු දහමක් කෙරෙහි අස පහළ වෙනවා. ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී. බුදු පියාණන් වහන්සේ ලැබුව මගම අනිකායලා කියා දුනා මෙන්න මෙහෙම නිවන් දැකපල්ලා. මෙන්න මෙහෙමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ පෙර ආපු නැති එකක් ගැන විග්‍රහ කරලා දුන්නා. අන්න ඒක දකිනවා. අන්න ඒතොර තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ තමන්ට දැකීම පහළ වෙන්නේ. මේ දුක්ඛාරය සත්‍යය කියලා දකින්න ඕනේ. එහෙනම් මොකෙන්ද දකින්නේ? මෙච්චර කාල දැකපු නැති යාති එකක්. මෙච්චර කාල අහපු දැකපු ඒවා තියෙනවා. මොනවද දුක? ඉන් දුක දකින්නවා. රිදෙන එකක් දුකයි, බලිකින්න ඉන්න එකක් දුකයි, පෙලෙන එකක් දුකයි. මෙයා දුක තමයි කියලා දකින්නවා. ලෙඩ වෙන එකක් දුකයි, අතපය කැරෙන එකක් දුකයි, නාකි වෙන එකක් දුකයි, ඔක්කොම දකිනවා. Tamanට ඕන හැටියට නැති ඒවා දුකයි කියලා. හැබැයි ඒක අපි විතරක් නෙමෙයි අනික් අය දකිනවනේ. සාමාන්‍ය අය දකිනවා. බෞද්ධ විතරක් ඇයි. හැබැයි ඉතරකල් කවුරුවත් දැකේ නැති බුදුදහම දැනගන්නකන් දැකේ නැති යමක් තියෙනවා. ඒ තමයි ආස්වාදයි සැපයි සැපයි කියන ඒවා තියෙන ගැඹුරු පැත්තකින් තියෙන දුකක් දකිනවා. හැබැයි ඒක වේදනා චෛතසිකයේ මුල් කරගෙන දකින්න දුකක් නෙවෙයි. වේදනා චෛතසිකයෙන් විඳින සුඛයක්. ප්‍රඥා චෛතසිකයෙන් ඒක දුකක් කියලා දකින්න ඕනේ. මේක ගැඹුරු තැනක් හොඳට තේරුම් ගන්න ඕනේ. වේදනා චෛතසිකය අනුව බැලුවොත් ඒක සුඛ වේදනාවක්. ප්‍රඥා චෛතසිකයෙන් බැලුවොත් භයානක දුකක්. ඔන්නක තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය දුක්ඛාරය සත්‍ය දකින්න ඕන නම් දුකයි දුකයි කියකේ දකින්න එක ලෝකේ කවුරුත් දකිනවා හැබැයි බුදුරන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ එක මාත්‍රයක්වත් අනික් කෙනෙකුට දකින්න බෑ මේ ශාසනයෙන් බැහැර ඕක හොඳට තේරුම් ගන්න ඕනේ එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දකින්නේ ප්‍රඥාවෙන් දුක දැනගන්නේ වේදනා චෛතසිකයෙන් දුක් වේදනා චෛතසිකයෙන් ඒකනේ දැනෙනවා දුක. හැබැයි ප්‍රඥා චෛතසිකයෙන් දැනෙන්නේ යෝක නෙමෙයි. ආස්වාදීන් සැපයි සැපයි කියන එක මහා භයානකයි. දුක්ඛම් බයර්ථේන. බයර්ථයෙන් දකින්න. අන්න ඥානියෙන් දකින්න හැටි. දැන් මේකට බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මත්පැන් වලට හුඟා ගිජු මිනිසෙක් ඉන්නවා. ඒ කාලේ තියෙන ලොකුම මත්පැන් තමයි රා. රා බඳුනා තමයි මේකට උපමාවට ගත්තේ. ඉතින් මේ මත්පැන් බොන්න ප්‍රිගිජු කරන ප්‍රිය කරන පුද්ගලයාට හොඳට උතුරලා පැහිලා තියෙන රා බඳුනක් හම්බ වෙනවා. ඒ බඳුන රා බඳුන දැක්කහම මොකද වෙන්නේ? හොඳට පෙන දාලා තියෙනවා. සුවඳත් එනවා. ඒකේ ආස්වාදයේ මත් වීමක් තියෙනවා අඩුවක් නැහැ. දැන් ਉਹ බොහෝම ප්‍රියමනාපයෙන් එනවා රා බොන්න. මේක දැකලා බොණ්ඩ හදනකොට කෙනෙක් කියනවා හිතවත ඔන්නම් බීපං හැබැයි උඹේ අවසානෙත් ඔච්චරයි උඹල සිද්ධ වෙන්නේ ඔය අවසානේ මොකද ඔකට වහා දාලා තියෙන්නේ බීවොත් උඹේ පපු කැවතු ඔක්කොම කුණු වෙලා යනවා සුමානියක් යනකොට ලේ බඩ ගිහින් මැරෙන ඕන බීපං ඇයි පස්සේ බලන්නේ ඇයි පසුබහින්නේ ඔගේ සුවඳත් අඩුවක් නෑ එහෙමෝ තියෙනවා ඕකේ රසේ අඩුවකුත් නැහැ, මත් වීම අඩුවකුත් නැහැ. බලාපොරොත්තු ඔක්කොම තියෙනවා වීපංකු. මේකේ වහ දැම්මා කියලා මේක විශ්වාසය ඇති වුණොත් එහෙම. කොච්චර මත් වුණා කොච්චර සුව වුණත් මේක නම් බොන්නේ නැහැ. හරි භයානකයි. ඇයි සුවේ භයානක උනේ? මැරෙනවා නෙමෙයි මේක විවහම. නිකන් නෙමෙයි මැරෙන්නේ. මහා විශාල දුක් ගින්නකට දාහ ගින්නකටපත් වෙලා ලේවල ගිහිල්ලා පප කැවුත් තැඹිලා මහ වේදනාවක් ඉඳලායි මැරෙන්න වෙන්නේ මේක වහ තියෙනවා. මට නම් එපා කියනවා. ඇයි මේ රා බඳුනක් එපා වහ බඳුනක විපාක කිව්වහම. ඕක රා නෙමෙයි වහනේ. දැන් කවුරු හරි අල්ලා පෝපිය මූට කිව්වොත් එහෙම එකක් කියයි. මෙන්න මට රා පොනෝ කියලා කෑ ගහයි. මම බලන්න හදනෝ කියයි. මෙන්න මට වහ දෙනෝ වහ පොනෝ කියයි. අන්න බලන්න රා බඳුන වහ බඳුනක් වෙච්ච හැටි. අර පේන්න තිබෙන පෙනුම එහෙමමයි. සුවඳත් එහෙමමයි. රසයත් එහෙමමයි. මත් වීමක් තියෙනවා. හැබැයි රා බඳුන වහ බඳුනක් වෙලා. මොකක් නිසාද? නොපෙනිච්ච වහ පෙනින්න පටන් ගත්තා දැනෙන්න පටන් ගත්තා. වහ තියෙන බව. ඒක පෙන්නේ හිතට. හිතර කියන්නේ ප්‍රඥාවට නෙවෙයි ඥානයකට. තේරුම් ගත්තා නම් මනුස්සයෙකුට ඒක දකිනවා. මෙන්න මේ දැක්කනම් ඒකෙදි විච ආස්වාදී මිදිල යනවා. කොච්චර ආස්වාදී වුණත් ඒකට යන්නේ නැහැ. තවත් බුදුරජාන් වහන්සේ මෙහෙම දැක්ක කෙනාට උපමාවක් පෙන්නනවා. ආස්වාදයන්ගේ ස්වභාවය අර වහදාපු රාබදුන වගේ දකින්න දවසක් ආපුවාම යාට ඇති වෙන ස්වභාවයට තවත් උපමාවක් පෙන්නනවා. යම් කිසි ලී කොට එකතු කරලා දල්වලා පුච්චලා මේක අඟුරු බැස්සහම දිලිසෙන ගිනි අඟුරු වලක් තියෙනවා. ශක්තිමත් පුරුෂය දෙන්නේ කද්දකින් අල්ලාගෙන දෙපැත්තෙන් අර ගිරි අඟුරු වලට අදිනවා මිනිස්සේ. දැන් මේ මිනිසයා ගන්න තීරණය මොකක්ද අහනවා? පොඩ්ඩක්වත් ගිනි අඟුරු වලට යන්න හිතක් එනවද? නැන්න ඔහුගේ උත්සාහය කොතෙන්ටද? පසු වහිනවාමයි. ආපහු පයින්නමයි. ඒකෙන් පිච්චේ නැතුව දඟලනවා. ඒකෙන් ඇයවත් වෙන්නේ. මෙන්න මේ වගේ යම් දවසක ආස්වාද දෙන ප්‍රියමනාපිය දුක් දුකට හේතු වෙන මහා භයානකයි කියලා දැක්කට පස්සේ දැක්ක කෙනාට ආස්වාදිය පෙන්වන්න විදිහටයි ගිනි අඟුරු වලවල් වගේ මේ தත්ත්වෙටපත් වෙන්න එකපාර වැහැ මේ දහමට අනුව පටිච්චසම්පන්නව මේ විදිහට බලාගෙන ගිහිල්ලා යනකොට ඔහුට පේන්න පටන් ගන්නවා ඔන්න ඔය ක්‍රමවේදේ මෙන්න මෙහෙම හිතන කියන කරනකොට ඇති වෙන සංඛාර නිසා සිතවිලි ක්‍රියා වදන් නිසා ගොඩනැගෙන විඥානයක් හටගන්නවා. කාමීට ගෝචර වෙලා. ඒ විඥානීය කාමසහගත නාම රූපම වහිනවා. දැන් ඔහු ඒක වහල් වෙලා. වෙන එකක් විචාවේ කියලා ඔහු ඒවම ඇසුරු කරන්න පටන් ගන්නවා. ඔහුට කාම සලායතන පහළ වෙලා තියෙන්නේ. කොච්චර එපා කිව්වත් ඕකේ මහා අදීනෝ කිව්වත් අහන්නේ කොච්චර ආස්වාදද කියලා ඒකම බහිනවා. ඒතර ඔහු කාම ස්පර්ශම ලබනවා ඉන්ද්‍රියංගි. කාම වින්දනයම ඔහු විඳිනවා. පස්සපච්චා වේදනා. ඔහු ඒකෙම ඇලෙනවා. වේදනාපච්චා තණ්හා. ඒකෙම බැඳෙනවා. තණ්හාපච්චා උපාදාන. ඒ බවටපත් වෙනවා කාම බවටපත් වෙනවා. උපාදානපච්චය බව. ඔහුට කවදාවත් ජාතියෙන් මිදෙන්න බෑ. අන්නේ භවී ශක්තිය ගොඩනැගෙනවා. ගොඩනැගිලා හිටන් ඊළඟ ප්‍රතිසන්දිය නැත්නම් මතු උප්පත්ති අල්ලා දිනවා ඒක ಜಾති. ආයි කාම ಜಾතිය පහළ වෙනවා. ওই තාකල් ඔහුට කාම જાතියක් නිසා හටගන්න යම් ජරාවක් වෙහෙසක් ඇද්ද මරණයක් ඇද්ද ඒකට උට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා උට හටගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායාසයන්ගෙන් මිදෙන්න බෑ ඒ නිසා හටගන්න අනන්ත දුකෙන් මිදෙන්න බෑ ඒ පිළීමේ මිදෙන්න බෑ ඔය පිළීමට කියනවා කාම වස්තුන් ලැබුවාම ඒවැ ස්වභාවයක් තියෙනවා අට්ඨියති අට්ටි යති කියන්නේ මොනවද? මස්ලේ නැති යට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. ලිස් ඒ සැපතර ලොව නොසිතන්නේ දොස් නොපෙනුණු මිස දුක්මයි වන්නේ. මේ පැරණි හෙළ අටුවාවේ තිබිච්ච අදහස ලෝ වැඩ සංග්‍රහයේ කවියකින් පෙන්නපු හැටි අට්ටි යති කියන ලක්ෂණේ. බල්ලෝ මේ ඇටකටු ලෝනවා මස්ලේ නැති ඒවා ඒක එක්තරා ගන්ධයක් තියෙනවා. හැබැයි උගේ බල පිරෙන්න මොකුයි කවදාවත් කොච්චර ලිව්වත් බෑ ඇට කටුලෝලා බල පුරවා ගන්න බෑ. පෙලෙනවාමයි. මෙන්න මේ වගේ මේ කාමියන්ගේ හැටි. කාමියෝ සාහනීයටපත් කරන්නේ නෑ. අද මම කාමී වින්දා. දැන් ඇති කියලා එහෙම එකක් නෑ. ඒකෙන් පෙලෙනවා. අසහනීයටපත් කරනවා. ඒ කාමියන්ගේ ස්වභාවය. බල පිරෙන දෙයක් නම් කෑවහම බල පිරෙනවා. කාමියෝ එහෙම නෙමෙයි. කාමියොත් භුක්ති විඳිනවා. මනසෙන්. කය ඇසුරු කරගෙන මනසෙන් භුක්ති විඳිනවා කාම භුක්තිය. ඇති වෙන්නේ නැහැ. අසහනීයටපත් කරනවා පිළිනවා. ඒ භුක්තිය ලබා ගන්න තියෙන්නේ මොනවද? පෙලෙන්න හේතු වෙන ඒවමයි. මොන මොන දේවල් වලින් පෙලෙනවද? බලසයින් පෙලෙන, පිපාසයෙන් පෙලෙන, ලෙඩ රෝග වලින් පෙලෙන මල මුත්‍රා වලින් පෙරෙන නොයෙක් ආකාරයෙන් පිළින්නා වූ දේවල්ම තමයි කාමුක්තියේ උපකරණ. ඒ නිසාම ඒවට ගෝචර වෙන යම් තරමක් දුක්ඛන්දරාවක් ඇද්ද? ඒවා මම කියලා මගේ කියලා ගොඩ ගහලා හදාගත්තට පස්සේ මිදෙන්න බෑ. ඒව ඇසුරෙන් හටගන්න යම් දුක් වේදනාවක් ඇද්ද? ඔකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ නිසා දකින්නවා මේ හටගත જાති. මෙන්න මෙහෙම ජරාවට මරණයට පත් වෙන්නේ නිකම්ම නෙමෙයි. ඔය කියන ශෝක පරිදේව දුක දෝමනස උපායාස පහල කරලා මෙන්න මේක දිනෙන් දින දකින්නකොට එහෙනම් ප්‍රතිඵලය ඕකනම් මම මේ ආස්වාද පස්සේ මුලා වෙලා ගිය කී ප්‍රතිඵලයේ ওই ටික නම් ප්‍රතිඵලයේ වෙන විමුක්තියක් නැත්නම් දුකක් ප්‍රතිඵල වශයෙන් ගෙනත් දෙන්නා වූ යම් කිසි සුවයක් ඇතනම් මේක කොහොමද විද්‍යාවෙන් හටගන්නේ මෙන්න මේක තමයි අනන්ත සංසාරයේ දුක් විඳින මුල් වෙච්ච හේතුව ආස්වාදයේ සුවයි කියලා ගත් එක එහෙනම් ආස්වාදයේ දුකයි කියලා හිතනම් මේ විදිහට දකින්න ඕනේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දකිනකොට වේදනාවෙන් නෙමෙයි ඒක දකින්නේ. ප්‍රඥාවෙන් නිගමනය කරනවා. මෙන්න මේ ආස්වාද වේදනාව පස්සේ ගියොත් මෙන්න මෙබඳු වන්නා දුක්ගින්නකට ගෝචර වෙන්න හේතු වෙනවා කියලා ධර්මානුකූලව. ඔන්න ඕක පරිච්ඡ සම්පන්නව නිතර නිතර බලන්න පුරුදු වෙනකොට මෙන්න මේ කියන සතර සතිපට්ඨානිය වැඩෙනවා. මාර්ගයේ භාවනාවට යෙදෙනවා. මෙන්න මේ තුලින් ආර්ය මාර්ගයේ පූර්ණ වෙන නිවන් දකින්න භාවනාවක් ගොඩනැගෙනවා. මෙතන යම්කිසි දැකීමක් මේක අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැක්කනම් මේකෙන් වෙන්වීම විද්‍යාව කියලා දැක්කනම් ඔහු දැක්කේ සම්මා දිට්ඨිය. ඔහු දැන් ඒකෙන් මිදෙන්න නම් කල්පනා කරන්නේ, ඉවෙන් වෙන්න නම් කල්පනා කරන්නේ. ඔහුට පහළ වෙන්නේ සම්මා සංකප්පේ. දැන් ඔහු යම්කිසි වචනයක් අත්හැරියා නම් රාගයට, දේශයට හේතු වෙන්නා වූ දේ අසුර කරන කියන කරන වචන අත්හැරියා නම් ඔව් ඒක ගොඩනගන්නේ සම්මා වාචාව. රාගයට, දේශයට හේතු වෙන්නා, මෝහයට හේතු වෙන්නා ක්‍රියාකලාපේ අත්හැරියා නම් ඔහුට ගොඩනගන්නේ සම්මා කම්මන්තේ. ඔහුගේ ජීවිතේ පවත්න්නේ ඒවෙන් වෙන්ගුණ යථාභෝධය ලබා ගැනීමට වෙන්ගුණ ආවේක නම් ඔහුට තියෙන සම්මා ආජීවය. ඔහුගේ යම් උත්සාහයක් ඇද්ද ඔය කියන්නා වූ අවිද්‍යා සහගත ලෝකයෙන් මිදීමට ගන්න උත්සාහය සම්මා වායාමයේ. ඔහු දැන් යම් සිහියක් පවත්වනවද? නිවන් දැකීමට හේතු සම්මා සතිය. ඒ හේතුවෙන් ඔහුට මැලීමක් ගැටීමක් මුලාවක් අත්හැරී ගියාද නොඇලී ගියාද මිදී ගියාද අකම්පිය භාවයක් ඇති වුණාද? ඒ සම්මා සමාධිය. ওই සමාධිය පහල කරන්නේ යම්කිසි ඥානයක් ඉවහල් වුණාද? ඒ ඥානීය සම්මා ඥානේ. ඒ නිසා ඔහුට ඒ මෝරා ඇවිදිල්ල යම් දවසක අනුසයත් එක්කලා විදිලා හිටන් කෙලෙස් සංසිඳිලා ගියාද සම්මා විමුක්තිය. ඔය තමයි ආර්ය මාර්ගය. භාවනා කරන්න ගියොත් ඔන්න ඕකයි. ඔය භාවනාව දිගටම ප්‍රගුණ කරගන්න ඕනේ. ඕක ප්‍රගුණ නොකර ඇත් දෙක පියාගෙන කොහාට හරි වෙලා දෙන මොනවා කිය කී හිටියත් හරියන්නේ නැහැ. ওই නිවන් දකින්න මග වහගෙන බෑ. පරිත්‍ත සම්පන්න මේ මග දැකලා අනුකූලව හිත කය වචනේ හසුරෝලා ප්‍රායෝගිකව මේ ධර්ම පුහුණු කරන්න ප්‍රඥාවෙන් දැකලා සැරයක් අහනවා දෙකක් අහනවා තුනක් අහනවා බලහනකොට මේ ධර්මතාවය තේරෙනවා ඊට පස්සේ Tamanට පුළුවන් එකක් දැනගත්තාම ඒ අනුසාරයෙන් දහසක් විග්‍රහ කර කර බලන්න පුළුවන් වෙනවා ඒ පළවෙනි හැකියාව ලැබුණා නම් ඔහුට සෝතාපන්නයි කියනවා එතන පටන් ඉන්න ප්‍රගුණ කරගෙන ගියාම සකෘදාගාමි අනාගාමි අරිහත්ත්වයටපත් වෙන දවසක් එනවා ඒ මාර්ගඵල පූර්ණ වෙලා. ඔය මඟ අනුගමනය කිරීමයි කළ යුත්තේ. ඒකට අවශ්‍ය පසුතලයේ ඔව් ඉන්න ඕනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය පසුතලයේ තමයි පූජනීය ස්ථාන ගුණකරකව ධර්මානුකූලව කටයුතු කරන භික්ෂුන් වහන්සේලා. නිගමන භික්ෂුන් වහන්සේලා කිව්වත් ඒක ගැලපෙන්නේ නැහැ. එනිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ. ආර්ය මාර්ගය අනුගමනය කරමින් පූර්ණේ කරගත්ත භික්ෂුන් වහන්සේලා එබඳු උන්වහන්සේලා ඇසුරු කරන පූජනීය ස්ථානවල තිබෙනා වූ යම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ ගුණයට ත්‍රිවිධ රත්නයට අනුකූල යම් කිසි හැසිරීමක් ගරු කිරීමක් ඒ විට සාන්ත වන්නා වූ ප්‍රදේශයක් හදලා තියෙනවාද? මේ පන්සල නැත්නම් මේ පූජනීය ස්ථානේ අන්නේ සාන්ත හිත ඇති කරන්න හේතු වෙන පරිසරයක් වෙනවා. එබඳු පරිසරය ඇසුරු කරගෙන කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් බණහලා ওই විදිහට ධර්මයේ මෙනෙහි කරලා ප්‍රගුණ කරගත්තා නම් වැඩි කාලයක් ඉඳලා මේ අවබෝධය ලැබෙනවා. අවබෝධය දෙපාරක් ලබන්න දෙයක් නැහැ. එකපාරෙම පූර්ණයි. ඉතින් ඒක තේරුම් ගන්නට තේරුම් ගත්තාම මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ආස්වාදයන් දුරු වෙන්නේ ওই ක්‍රමයට ප්‍රගුණ කරගත්තාම හරියනවා.